මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ গিදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දී ඥානනන්ද ස්වාමින් වහන්සේ විසිනි. งมัตตอนนันติสเนบันติสัตยัมปิอมบันติสิกเนธาตุอาจิวาสัมปันติมันธรรมังราชานิอนุรังคัตตอนนันติสเนบันติสัตยัมปิ ගච්ඡාමි සතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි සතියම්පි ධම්මං සරණං ගච්ඡාමි සතියම්පි සංඝං සරණං ගච්ඡාමි මරණ ගමනං සම්පූර්ණං ආනාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආනේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරුසා වාචා වේරමණී සික්ඛාපදං සමාදියාමි සක්කප්පලාපා වේරමණී සික්ඛාපදං සමාදියාමි ආජීවා වේරමණී සික්ඛාපදං සමාදියාමි කරණේන සද්ධං ආජීවත්තමක සීලං ධම්මං සාධුං සුරක්ෂිතං සත්වා අපමාදේන සම්පාදේ තබ්බං चक्रवालेषु अत्रा गच्छन्तु देवता अद्धम्मं राजस सुनन्तु सग्मुखदम् पवनकालोऽयं भजन्ता धम्मसवनकालोऽयं भजन्ता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 මනෝ බුම්බං ගමා ධම්මා මනෝ සිතා මනෝමයා මනසාචේ පදුත්තේන භාසති වා කරෝති වා තතෝ නං දුක්ඛමන්දේති චක්ඛං වේවාසෝ පදන්ති ආනන්දෝ සදහැවත් පින්වත්නි අදනිකිනි පුර පසලොස් වක පොහොය දවසයි සංඝයා වහන්සේලාගේ වස් කාලයේ පළමුවෙනි මාසයේ ගෙවෙන දවසයි අද සසර දුක් කෙලවර කර ගැනීමට වීරිය වඩන සංඝයා වහන්සේලාට වස්තුන් මාසයේ විශේෂ කාල සීමාවක් බුද්ධ කාලයේ විසූ සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේගෙන් භාවනා කර්මස්ථාන ලබාගෙන මේ වස්තුන් මාසය තුල දැඩි අදිෂ්ඨානයකින් උත්හාන වීරයකින් භාවනා වඩලා වස් කාලයේ අවසන් වෙන්න කලින්ම උතුම් අරහත් ඵලය ලබාගත් බව මේ ධර්ම කතා වලින් පිළිවෙනවා. සසර දුකින් මිදීමේ යෝධ ප්‍රයත්නය කර්ම චක්‍රයත් ධර්ම චක්‍රයත් අතර මහා ගැටුමක් හැටියට හඳුන්වන්න පුළුවන්. අතීත සංසාරයේ කරන ලද කොටිකුත් ඥානක පාප කර්මවල විපාක ශක්තිය මැඩගෙන උත්ථාන වීරයකින් දැඩි අදිෂ්ඨානයකින් තමන්ගේ චිත්ත සංතානය තුළ ධර්ම චක්‍රය කරකැවීමෙනුයි කෙනෙකුට සසර දුකින් මිදීමට පුළුවන් වන්නේ. දැන් මේ අපි මේ මාතෘකා කළ ගාථා ධර්මයට අදාළ නිදාන කතාවක් තුවත් අන්නේ වගේ දැඩි අදිෂ්ඨානයකින් උත්හාන වීර්යයෙන් කටයුතු කරලා ඒ ධර්ම චක්‍රය ක්‍රියාත්මක කරලා තමන්ගේ චිත්තසංතානයේ කර්ම ශක්තිය විඳ දෙමු ස්වාමින් වහන්සේ කෙනෙක් පිළිබඳවයි මේ බුදු පියාණන් වහන්සේගේ කාලයේ ඒ සවැත් නුවර වාසය කළ එක්තරා සිටු පවුලක් සිටු පවුලක මහා පාල චුල්ලපාල කියලා ගෘහපතියන් දෙදෙනෙක් මව්පියන්ගේ ඇවෑමෙන් ඒ දෙදෙනා ඒ ලොකු සිටු සම්පතට හිමි වුණා මේ ගෘහපතියන් දෙදෙනාගෙන් මහා පාල සිරුවපතියා එක දවසක් දා ජේතවනාරාමෙට බණ අහන්න යන පිරිසත් එක්ක එකතු වෙලා ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් බණ ඇසුවා. බුදු පියාණන් වහන්සේගේ බණ දේශනා ක්‍රමයේ තිබෙනවා අනුපිළිවෙල කතාවක් කියලා එකක්. ඒ කියන්නේ දාන කතා, සීල කතා, සග්ග කතා, කාමානං ආදීනවං ඕකාරං සංකිලේතං නෙක්ඛම්මේ ච ආනිසංසං කියලා ඒ විදිහට ඉස්සෙල්ලාම දාන කතාව වශයෙන් දානීය ආනිසංස හිම ප්‍රකාශ කරනවා දන් දීම හොඳ ප්‍රතිපත්තියක් කියලා ඊළඟට ශීලය ශීලයේ ආනිසංස පක්ෂය ශීලයේ පිළිය යුතු බව ඊළඟට ඒ ආනිසංස වශයෙන් වර්ගයේ උත්පත්තිය ලබන්න පුළුවන් බව දිවි ලෝකවල සබ සම්පත් ලබන්න පුළුවන් බව ප්‍රකාශ කරනවා එහෙම නමුත් එතනින් කෙලවර කරන්නේ ඊළඟට දිව්‍ය ලෝකයේ වලත් මනුෂ්‍ය ලෝකයේ මේ විඳින පස්කම් සැපත පංචකාම සම්පත්තිය ඊටාම ලාමක දෙයක්ය ඕකාරං සංකීලේසං ඒ වගේම ඒවයි ආදීනවත් තිබෙනවායි මේකුත් ආදීනව තිබෙනවා අඩුපාඩුකම් තිබෙනවා ඒවා බොහොම ලාමක දේවල් ඒ වගේම ඒවා කෙලෙස් උපදවන ස්වභාවයක් තිබෙනවා කියලා පංචකාම සම්පත්තිය ගැන කලකිරීමක් ඇති කරවලා ඊළඟට නෙක්ඛම්මේ ආනිසංසම් ගිහි ගෙන්නික් මිලා පැවිදි වෙලා මහණ දම් කිරීමේ අගය බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා. අර චතුරාර්ය සත්‍ය කියලා කෙනෙක් ගැඹුරු දේශනාව ඉදිරිපත් කරන්න කලින්. එතකොට මේ නෙක්ඛම්මේ ආනිසංස කියලා කියන නෙක්ඛම්මේ ගිහි ගෙන්නික් මේ ආනිසංස ප්‍රකාශ කරන තැනට එනකොට මේ මහා පාල ගෘහපතියා කල්පනා කරනවා මේ පරලෝක යනකොට මේ දූ දරුවන්වත් ධනයවත් අරගෙන යන්න බෑ වෙන එකක් සබා මේ ශරීරයවත් මට අරගෙන යන්න බෑ. මට මේ ගිහිගේ සම්පත් වලින් ඇති වැඩක් නෑ. මම පැවිදි වෙන්න ඕන කියලා අදිෂ්ඨාන කරගෙන ධර්ම දේශනාව අවසානයේ බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා පැවිදි වෙන්න අවසර ඉල්ලුවා. බුදු පියාණන් වහන්සේ ඇතුවා ඔබට යම්කිසි මේ විදිහේ කාරණයක් දන්වන්න ඥාති කෙනෙක් නෑ එකින්නවද කියලා. ඉන්නවා අපේ මල්ලි ඉන්නවා කියලා එහෙනම් ගිහිල්ලා කියලා එන්න කිව්වා. ඒකට මේ මහා පාල ඉරපතියා ගෙදර ගිහිල්ලා මල්ලිට කතා කරලා කියනවා මේ මල්ලි අද ඉඳලා මේ ඔක්කොම සම්පත් ඔබට බාරයි මේවා ඕන හැටියට පරිහරණය කරන්න කියලා. එතකොට අයියෝ ඔබ එතකොට කියනවා මම මේ මහාන වෙන්නයි අදහස් කියලා. අපෝයි මේ මොනවද කියන්නේ? මේ මව් නැති වුණාට පස්සේ මට ඔබ මව් හැටියට හිටියා. පියා නැති වුණාට පස්සේ පියා හැටියට හිටියා. මහාන වෙන්න නම් යන්න එපා කියලා එතකොට අපට පුළුවන් මේ ඕනතරම් ධනය තිබෙනවා ගිහිගේ ඉඳගෙන පින් කරන්න පුළුවන් කියලා මේ මල්ලි ඒකට විරුද්ධතාව දැක්වුවා. නැවතත් මේ මහපාල කියනවා එතකොට මේ බුදු පියාණන් වහන්සේගෙන් මුලැමැදාග යහපත් කොට දේශනා කරන ත්‍රිලක්ෂණ දේශනාව මම ඇසුවා. ඒක හරියටම සම්පූර්ණ කරන්න නම් පැවිදි වෙන්න ඕන කියන හැඟීම මට ආවා. ඒ නිසා මම මහාන වෙනවා කියලා. නැවතත් මේ මල්ලි කියනවා අනේ ඔබ තාම තරුණයි මහණු වුණාට පස්සේ පුළුවන් ඒ ඒවා කරන්න කියලා එතකොට මහපාල ගෘහපතිය කියනවා මහලු වුණාට පස්සේ තමන්ගේ අතපයවත් බලංගු නැහැ කොහොමද මහණදම් පුරන්නේ ඒක නිසා මම පැවිදි වෙනවමයි කියලා ඒ තමන්ගේ සහෝදරයා විලාප කියමින් අඩද්දිම ගිහිල්ලා බුදු පියාණන් වහන්සේ ළඟ ඒ පැවිද්ද ලබා ගත්තා උපසම්පදාව ලබා ගත්තා එහම පැවිදි උපසම්පදා වෙලා ඒ ශාසන චාරිත්‍රය අනුව ආචාර්ය උපාධ්‍යයන් වහන්සේලා යටතේ වස් පහක් ඒ මහාන කමට අදාළ දේවල් දැන කියාගත්තා. එහෙම වස් පහක් ගෙවලා නැවත වස් කාලය එළඹෙන කිට්ටු වෙනකොට බුදු පියාණන් වහන්සේ ළඟට ගිහිල්ලා බුදු පියාණන් වහන්සේගෙන් අවසර ලබා ගත්තා. ඈත සෙනසුනක වස් කාලය භාවනා යෝගීව ගත කරන්න එහෙම අවසර ලබාගෙන අරහත්ත්වයට දක්වාම රහත් බව දක්වාම කර්මස්ථාන භාවනා කර්මස්ථානයක් බුදු පියාණන් වහන්සේගෙන් ලබාගෙන තවත් 69ක් පිරිසක් එක්ක ඊළඟට ගම් නියම් ගම් ගෙවමින් යොදුන් ගණන් ඈත ඒ හොඳ තැනක් සොයාගෙන පිටත් වෙලා ගියා. මේ පිරිස මේ සංඝ පිරිස එක්තරා ඈත පිටිසර ගමකට වැඩියට පස්සේ ඒ ගමේ සැදැහැවත් මිනිස්සුන් මේ මේ ස්වාමීන් වහන්සේලාගේ අදහස දැනගෙන සේනාසනයක් හදලා සකස් කරලා ඒක වැඩක වාසය කරන හැටියට ආරාධනා කළා. මේ ස්වාමීන් වහන්සේලාත් එකඟ වෙලා එතන වැඩ හිටියා. ඉඳුම් හිටුම් ගත්තා. එතකොට නැවත ඊළඟ දවසේ පින්දපාතේ වඩින අතරේ ඒ ගමේම වෙද මහත්මයෙක් මේ මහපාල ස්වාමින් වහන්සේට කියනවා ස්වාමීනි මේ බොහොම දෙනෙක් වාසය කරන තැන්වල ලෙඩ රෝග බහුලයි. ඒ බඳු අවශ්‍යතාවක් වුණාම මට කියන්න මට දන්වන්න කියලා පැවරීම තුත් කළා. එතකොට ඔන්න ඊළඟට වස් දෙලබෙන දවස වස් කාලය ආරම්භ වෙන දවස පැමිණියා. එදාට මහාපාල ස්වාමීන් වහන්සේ අනිකුත් 60 දෙනා වහන්සේලා රැස් කරලා පස්සාරම්භය සාකච්ඡාවක් පවත්වන අතරේ අහනවා මේ ඇවැත්නි කොහොම දෙනා වහන්සේලා මේ වස්තුන් මාසය ඉරියව් කීයකින්ද ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. පිටීම්, ඉඳීම්, සක්මන් කිරීම, සැතපීම් කියන ඉරියව් හතරක් තිබෙනවා. මේ ඉරියව් හතරෙන් ඉරියව් කීයකින්ද මේ වස්තුන් මාසය ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ කියලා. මේ සංඝයා වහන්සේලා පිළිතුරු දෙනවා අපි මේ ඉරියව් හතරෙන්ම මේ වස්තුන් මාසය ගෙවන්නයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට මහාපාල ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා අපි මේ ජීවමාන බුදු පියාණන් වහන්සේගෙන් කර්මස්ථාන අරගෙන ආවේ පැවැත්නි ප්‍රමාද වෙන්න එපා ප්‍රමාද වුණු කෙනාට සතර අපාය තමන්ගේ ගෙදර වගේ කියලා ඊළඟට මේ සංඝයා වහන්සේලා හනෝ ස්වාමීන් වහන්සේලා ඊයව් කීයකින්ද මේ වස්තුන් මාසේ ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ කියලා මේ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා මම නම් ඉරියව් තුනකිනුයි වස්තුන් මාසේ ගෙවන්න බලාපොරොත්තු වෙන්නේ සිටීම් නිදීම් සක්මන් කිරීම කියන ඉරියව් වලින් පමණයි ඇඳක පිට දිගා කරන්න මගේ දිග තියා කරන්න මේ සැතපෙන්න මගේ බලාපොරොත්තුවක් නෑ මේ තුන් මාසය තුල කියලා එතකොට අනිත් ස්වාමීන් වහන්සේලා සාදු සාදු බොහොම හොඳයි ස්වාමීන් වහන්සේ අප්‍රමාදීව කටයුතු කරන්න කියලා කිව්වා මම ඊළඟට මේ මහාපාල ස්වාමීන් වහන්සේ දිවාරයන්තකා නොනිදා උග්‍ර විදියටම භාවනා කරගෙන යනවා අවස්ථාලයේ මාසයක් ගෙවෙනකොට හරියට ඔන්න මේ වගේ පෝයක් ඉට්ටු වෙනකොට මේ ස්වාමීන් වහන්සේට බරපතල ඇස් රෝගයක් වැළඳුණා ඒ දවස් අද රාත්‍රියේ හරියට අර සිදුරුණු කලයකින් වතුර ගලාගෙන එන වගේ ඇස් වලින් සඳුළු ධාරා ගලන්න පටන් ගත්තා පස්වෙනිද උදේ පින්ඩපාත යන වෙලාවට අර සංඝයා වහන්සේලා ඇවිල්ලා ස්වාමීන් වහන්සේට පාත යන වෙලාවයි කියලා කිව්වා එතකොට එහෙනම් මගේ පාත්‍ර සිවුරු ගන්න කියලා සංඝයා වහන්සේලා එක ගමට වඩින්න සූදානම් වෙනකොට සංඝයා වහන්සේලා දැක්කම මේ ඇත්තලින් කඳුළු බේරෙන ආකාරය දැකලා මොකද ස්වාමීන් වහන්සේ මේ කියලා ඇහුවාම මට මේ වාත රෝගයක් වාතාබාධයක් හැදිලා තිබෙනවා කියලා කිව්වා. ඒකට එහෙමනම් ස්වාමීනි අපිට මේ වේද මහත්මයෙක් පවර්ලා තිබෙනවා. වේද මහත්මයාට දන්වන්නද කියලා ඇහුවා. හොඳයි දන්වන්න කිව්වා. ඒකට මේ සංඝයා වහන්සේලා මේ වේද මහත්මයාට ඒ කාරණේ දැන්වුවාම වේද මහත්මයා එක්තරා බෙහෙතක් හදලා එව්වා නැස්ති කිරීමට. සාමාන්‍යයෙන් නැස්ති කරන්නේ වන බෙහෙත් හාන්සි වෙලයි නැස්ති කරන්න ඕනේ. නමුත් මේ මහපාල ස්වාමීන් වහන්සේ අර බෙහෙත ලැබුණාම ඉඳගෙනම නැස්ති කළා. Taman ගත්තු අදිෂ්ඨානය කඩ කරන්න කැමති නැති නිසා. එහෙම නැස්ති කළා පස්සෙන් ද පින්ඩ පාතේ දමට පින්ඩ පාති වැඩි හමු වෙද මහත්මයා හමු වෙලා අහනවා ස්වාමීන් අපට මේ අහන්න ලැබුණා ස්වාමීන් වහන්සේට අසනීපයි කියලා අපි මේ බෙහෙතක් හදලා එව්වා ලැබුණාද කියලා ඔව් ලැබුණා පාවිච්චි කළාද කියලා ඇහුවා ඔව් පාවිච්චි කළා කොහොමද දැන් අසනීප තත්ත්වය කියලා ඇහුවා තාම රිදෙනවා වෙද මහත්මයා කියලා කිව්වා එතකොට මේ වෙද මහත්මයා කල්පනා කළා මේ මං ඒව අපු බෙහෙති හැටියට නම් එක සැරේම මේක සුව වෙන්න ඕන මොකද්ද මේකට කාරණේ කියලා හිතලා ස්වාමීනි මේ ඉඳගෙනද මේක නැස්ති කළේ හාන්සි වෙලාද කියලා ඇහුවා. ඔන්න ස්වාමීන් වහන්සේ නිශ්ශබ්ද වුණා. නැවත නැවතත් ඇහුවා ඒකට පිළිතුරක් දුන්නේ නැහැ. වේද මහත්මයාත් ඉතින් කල්පනා කළා හොඳයි ස්වාමීන් වහන්සේ වඩින්න කියලා මම ගිහින් බලන්න ඕන කියලා විහාරේ පැත්තේ ගිහිල්ලා කුටිය පැත්තේ ටිකක් ඇවිදලා බැලුවා. ස්වාමීන් වහන්සේ සක්මන් කරන තැනක් පෙනුණා. සක්මන් කරන තැන දැක්කා. ඉඳගෙන ඉන්න තැන දැක්කා. නමුත් ඇඳක් නැහැ. සැතපෙන තැනක් පේන්නේ නැහැ. බුදු මහත්මයා කාරණේ තේරුම් අරගෙන ස්වාමීන් වහන්සේ ආපසු වැඩියාම ඊළඟට කියනවා ස්වාමීන් මේ විදිහට වැඩ කරන්න එපා. මේ ශරීරය හොඳින් තියනකන් විතරයි මහානදම් පුරන්න පුළුවන්. ඒක නිසා මේ හාන්සි වෙලාම මේ බෙහෙත නැස්ති කරන්න කියලා නැවත නැවතත් අවිටිලි කළා. එතකොට මේ ස්වාමීන් වහන්සේත් බේරෙන්න බැරි තැන වෙද මහත්මයාට කිව්වා හොඳයි යන්නකෝ අඳුන්නේ යන්න අපි ඒක සාකච්ඡා කරලා බලන්නම් කියලා විද මහත්මයා ගියාට පස්සේ මේ ස්වාමීන් වහන්සේ සාකච්ඡා කරනවා කවුරු එක්කද මේ සාකච්ඡා කරන්නේ තමන් එක්ක තමන්ගේම ශරීරෙත් එක්ක මොකද පාලිත කියන්නේ නුඹ මේ ඇස් දෙක ගැන බලනවද එහෙම නැත්නම් බුද්ධ ශාසනය ගැන බලනවද මේ අනන්ත කාලයක් මේ සංසාරයේ නුඹ අන්දව උපදින්න ඇති ඒ වගේම 10000 ගණන් බුදුවරු නුඹට මුණ ගිහිලා තිබෙනවා එක බුදුවරයෙක්වත් හරියට ආශ්‍රය කරලා බුදු කෙනෙකුගෙන් වැඩක් අරගෙන නැහැ ඒක නිසා මෙම වැඩේ කරගෙන නැහැ ඒක නිසා මෙත්තා කාලයක් සංසාරේ ඉන්නේ දැන් මේ වස්තුන් මාසය තුල නොනිදා භාවනා කරනවා කියලා ඇඳක පිට දිගා කරන්නේ නැහැ කියලා නුඹ දැඩි අදිෂ්ඨානයක් අරගෙන තිබෙනවා. ඒක නිසා ඇස් දෙක විනාශ වෙනවා නම් විනාශ වේවා. බින්දිලා යනවා නම් බින්දී ඒවා බුද්ධ ශාසනය ගැනම හිතන්න සෑම කියලා ඒ ගැනම සෑම බලන්න කියලා ඒ විදිහට සමන්තම කරේ අදිෂ්ඨාන කරගෙන එදාතර ඉඳගෙනම නැත්තේ කරලා මේ ස්වාමීන් වහන්සේ තමන්ගේ බණ භාවනා නොනිදාම ඒ කරගෙන ගියා. පස්සෙන් දවුදේ පස්සෙන් දා පින්ඩපාතයේ වඩිනකොට නැවතත් එදු මහත්මයා හමු වෙලා ස්වාමීනි කොහොමද බෙහෙත පාවිච්චි කළාද කියලා ඇහුවා. ඔව් මේ කොහොමද දැන් තත්ත්වය? කාමරීදන වාවේද මහත්මයා ආයිත් ඇහුවේද මහත්මයා මේ ඉඳගෙනද හාන්සි වෙලාද මේ බෙහෙත පාවිච්චි කළේ කියලා. නැවතත් මේ ස්වාමීන් වහන්සේ නිශ්ශබ්දවම හිටියා. එතකොට ඔන්න බෙද මහත්මයාත් තරම අමනාපෙන් වගේ ස්වාමීනි මනම් මේ ස්වාමීන් වහන්සේ මේ අපි කියන ආකාරයට මේ බෙහෙතට සප්පාය ආකාරයට පවතින්නේ නැහැ. ඒක නිසා මේ අද පටන් ස්වාමීන් වහන්සේ කාටවත් කියන්න එපා මම මේ බෙහෙත් වෙලක් හදලා එව්වා කියලා මමත් කාටවත් කියන්නේ නැහැ ස්වාමීන් වහන්සේට බෙහෙත් වෙලයි කියලා. ඔන්න ඒ කියන්නේ ප්‍රතික්ෂේප කළ වේදකම ප්‍රතික්ෂේප කළා. එහෙම කළ වේද මහත්මයා ගියා මේ ස්වාමීන් වහන්සේ ආපසු කුටියට ඇවිල්ලා නැවතත් එතකොට මේ Tamanට අවවාද කරගන්නවා. දැන් ඉතින් පාලිත වේද මහත්මයාත් නුඹ ප්‍රතික්ෂේප කළා. දැන් ඉතින් මරණයට සූදානම් වෙන්න ඕන වෙන්න ඕන කියලා තවත් නම් ප්‍රමාද වෙන්න එපා කියලා මොන දැඩිව අදිෂ්ඨාන කරගෙන සක්මනට බහැලා භාවනා කරන්න පටන් ගත්තා. එදාර මධ්‍යම යාමයේ ඉන්නකොට මේ ස්වාමීන් වහන්සේගේ හරියට එකම මොහොතේ එකම වෙලාවටම මේ ස්වාමීන් වහන්සේගේ ඇතුත් කෙලෙසුත් දෙකම බිඳිලා ගියා. ඒ කියන්නේ අන්ධ වෙනවා හා සමගම උතුම් වරහත් ඵලයේ උචිත පිහිටියා. සියලු කෙලෙසුන්ගෙන් මිදිලා. එතකොට මේ ස්වාමීන් වහන්සේ තම අකුල ඇති වුණු වෙන තේරුම් අරගෙන සක්මණෙන් නැවිලා කුටියට ඇතුල් වෙලා ඇඳ උඩ වැඩ හිටියා ඉඳ හිටියා ඉඳගත්තා ඊළඟට පස්සෙන්දා පින්ඩපාත යන වෙලාවට සංඝයා වහන්සේලා ඇවිල්ලා ස්වාමීනි පින්ඩපාත යන වෙලාවයි කියලා දැන්නුවා ආ එහෙමද එහෙමනම් ඔබ වහන්සේලා පින්ඩපාතේ වඩින්න කිව්වා එයි එතකොට ස්වාමීන් වහන්සේ මගේ ඇස් දෙක නැති වුණා කිව්වා නැති වුණු අනිත් දේ ගැන කිව්වේ නෑ එතකොට සංඝයා වහන්සේලා බොහොම ශෝකයටපත් වෙලා අපි ස්වාමීන් වහන්සේගේ ගැන සියලු අප උපස්ථාන කරන්නම් සොයා බලන්නම් කියලා කනතලා පින්ඩ පාතෙට වැඩිය ගමට ගමේ සදහවත් දායක පිරිස ඒ තෙරුන් වහන්සේ එදා පැමිණියේ නැති බව දැකලා ඔයාද ලොකු සාන්නාංශය කියලා ඇසුවා මේ සංඝයා වහන්සේලා ඒ කාරණේ ප්‍රකාශ කළා එතකොට මේ සදහවත් මිනිසුන් බොහොම සංවේගයෙන් ඉක්මනට පින්ඩ පාතේ අරගෙන ඇවිල්ලා මේ ස්වාමීන් වහන්සේගේ පාමුල පෙරලි පෙරලි වැඳ වැටිලා අඬා වැටිලා ස්වාමීන් වහන්සේ කියන්නේ අපි සියලු අප උපස්ථාන කරන්නම් සොයා බලන්නම් කියලා ඒ නික්මලා ගියා. ඒ කටයුතු යොදලා. මේ වස්තුන් මාසේ ඉතිරි කාලය තුල මේ ස්වාමීන් වහන්සේ අර අනිත් 60 දෙනා වහන්සේලාට නිතර නිතර ඒ කර්මස්ථාන පිරිසිදු කර දෙමින් අවවාදානුශාසනා කළා. අප්‍රමාදීව කටයුතු කරන හැටියට ඒ ඒ අවවාදවල පිහිටලා අර 60 දෙනා වහන්සේලාම ඒ වස් කාලය අවසන් වෙන්න කලින්ම උතුම් ආර්හත් ඵලයේ පිහිටියා ඊළඟට මේ වස් කාලයේ අවසානයේදී මේ සංඝයා වහන්සේලා කල්පනා කළා අපි දැන් බුදු පියාණන් වහන්සේ දැකීමට යන්න ඕන කියලා එහෙම හිතලා මේ ලොකු සායනාති ළඟට ඇවිල්ලා අවසර ඉල්ලුවා ස්වාමීන් වහන්සේත් එක්ක එකතු කරගෙන මේ යන්නමයි බලාපොරොත්තු නමුත් මේ මහාපාල ස්වාමීන් වහන්සේ මේ අනිත් අයට කරදරයක් වෙයි කියලා හිතලා ඒ සමග වැඩියේ නෑ අර සංඝයා වහන්සේලා ඉස්සෙල්ලා ජේතවනාරාමයට වැඩලා පසුව ඒ මහාපාල ස්වාමීන් වහන්සේට ආපසු වඩින එතෙන් වැඩින ආකාරයකට පිළිවෙලක් යදුවා ඔන්න ඊළඟට මහපාල ස්වාමීන් වහන්සේ දැන් ජේතවනාරාමයට වැඩියට පස්සේ වෙනම කුටියක එතන වැඩ වාසය කරන්න පටන් ගත්තා. මහපාල ස්වාමීන් වහන්සේගේ මේ ඇස් පිළිබඳ කථාන්තරය ප්‍රසිද්ධ වීම නිසා ඒ ස්වාමීන් වහන්සේට නමක් වට බැඳුණා චක්කුපාල ස්වාමීන් වහන්සේ කියලා. ඒකෝ මේ චක්කුපාල ස්වාමීන් වහන්සේ හැටියට ඒ ප්‍රසිද්ධ වුණේ ඒ ඒ කාරණය නිසායි. ඊළඟට එක දවසක් දා ඒ දිශාවේ සංඝයා වහන්සේලා බුදු පියාණන් වහන්සේ දැකීමට පැමිණිලා චක්කුකාල ස්වාමීන් වහන්සේත් බලන්න යන්න ඕන කියලා හිතින හැන්දෑයාමේ ඒ පැත්තට වඩින්න හදනකොටම රජ වැස්සක් ආවා. ඒක නිසා මේ සංඝයා වහන්සේලා කල්පනා කරා අපි උදේටම ගිහිල්ලා බලමු දැන් වහින වෙලාව මේ හැන්ද වුණ වැඩි කියලා ආපසු හැරිලා ගියා. එදා රාත්‍රී මධ්‍යම යාමේ දැඩි රජ වැස්සක් වැහැලා පෑවුවා. ඊළඟට අලුයම් යාමේදී අර චක්කපාල ස්වාමීන් වහන්සේ තමන්ට පළපුරුදු වීරිය අනුවම සක්මනට බැහැලා භාවනා කරන්න පටන් ගත්තා. සක්මන් කරන්න පටන් ගත්තා. එදා ඒ වැස්ස නිසා අර මෙරු කියලා දැන් සාමාන්‍ය වැස්සට පස්සේ මේ පින්නතුන් දන්න ඔය මෙරු කියලා ඔය සතුන් වර්ගයක් පිට වෙනවා පොළොවෙන් පිහාටු ඇතිව ඊළඟට අන්න ඒ වගේ මෙරු වගේ සතුන් වර්ගයක් ඒ සක්මනේ පිට වෙලා සක්මන පුරාම හිටියා මේ කකුපාල ස්වාමීන් වහන්සේ අන්ධ නිසා ඒක දැක්කේ නෑ මේ සක්මන් කරනකොට අර සතුන් මරණය මරුණා ඊළඟට අර උදේ වරුවේ අර සංඝයා වහන්සේලා සක්පාල ස්වාමීන් වහන්සේගේ කුටිය දැකීමට එන අතරේ සක්මන දිහා බලලා මේ සතුන් මැරලා ඉන්නවා දැකලා එතන හිටිය අනිත් හාමුදුරුවන්ගෙන් ඇහුවා කවුද මෙතන මේ සක්මන් කරලා තියෙන්නේ ඒ සංඝයා වහන්සේලා පිළිතුරු දුන්නා මේ අපේ උපාධ්‍යායන් වහන්සේ කියලා පේනව නේද මේ මහණුන් වහන්සේගේ වැඩේ ඇස් තියෙන කාලේ හොඳ ඇටි බුදියගෙන මොකුත්ම කරන්නේ නැතුව හොඳ ඇටි බුදියගෙන දැන් මේ සක්මන් කරනවා කියලා නිතරම සතුන් රාශියක් මරණයටපත් කළා කියලා ලොකු උද්ඝෝෂණයක් විවේචනයක් කරලා බුදු පියාණන් වහන්සේටත් ගිහිල්ලා ඒ කාරණය සැලකලා බුදු පියාණන් වහන්සේ ඇතුළු මේ සංඝයා වහන්සේලාගෙන් මහණෙනි නුඹලා දුටුවද මේ ඒ නම ඒ සතුන් මරනවා. එතකොට මේ සංඝයා වහන්සේලා කියන අපි නම් දැක්කේ නෑ. නුඹලා දැක්කේ නැතුව වගේ ඒ නම ඒ සතුන් මැරුවේ නෑ. රහත් කෙනෙකුට ඒ වගේ මරණ චේතනාවක් ඇති වෙන්නේ නෑ කියලා ඔන්න ඒ කාරණේ ප්‍රකාශ කළාම අර සංඝයා වහන්සේලා විමසනවා ස්වාමිනී මේ රහත් වෙන තරම් එකලක් චකුපාල ස්වාමීන් වහන්සේට වාසනාව සම්පත්තිය තිබුණා නම් ඇයි මේ අන්ධ වුනේ කියලා. එතකොට බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒත් ඒ යම් කිසි පාප කර්මයක් නිසා අතීතයේ කරන ලද පාප කර්මයක් නිසායි කියලා ඔන්න ඒ කථාන්තරයේ සංඝයා වහන්සේලා ඒ ගැන විමසුවාම බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ අතීතයේ වර්ණස් නුවර එක්තරා වෙද කෙනෙක් සංචාරක වෛද්‍යවරයෙක් වගේ ගමින් ගම් නියම් ගම්වල යමින් ඒ අයට බෙහෙත් කරන දෙයක් ඇතිව තිබුණා. ඒ ආරක්ෂාව වශයෙන් කළා. එක දවසක් ද මේ වේද මහත්මයා එහෙම යන අතරේ එක්තරා ඇස් අමාරුවක් කියන ස්ත්‍රියක් හමු වෙලා ඇසුවා මොකද අමාරුව කියලා මගේ මේ ඇස් වලින් හරියට පේන්නේ නැහැ කිව්වා මම බෙහෙතක් කරන්නද කියලා ඇහුවා. ආ හොඳයි බොහොම හොඳයි කිව්වා. එතකොට මේ වේද මහත්මයා ඇහුවා එහෙනම් මොකද්ද මේ මට දෙන ගාස්තුව කියලා. මේ ස්ත්‍රිය කියනවා මම මගේ දූ දරුවන් සමග ඔබට දාසියක් වෙනවා කියලා. එතකොට හොඳයි කියලා වෙද මහත්මයා එක්තරා බෙහෙතක් හදලා එව්වා. ඒ බෙහෙත එකවරක් පාවිච්චි කිරීමෙන්ම අරස්සියගේ ඇස් සමාරුව එහෙම් පිටින්ම හොඳ වුණා. නමුත් ඒ තැනැත්ති කල්පනා කළා දැන් මම මේ කාරණේ මගේ මේ සුව වෙච්ච බව කිව්වොත් මට අර පොරොන්දුව ඉෂ්ට කරන්න වෙනවා ඒක නිසා වෙද මහත්මයා රවට්ටන්න ඕන කියලා හිතාගෙන නැවත වෙද මහත්මයා ඇවිල්ලා ඇතුවාම කොහොමද සමාරුව කියලා අපෝ ඉස්සෙල්ල නම් මට ටිකක් හරි පේනවා දැන් කොහෙත්ම පේන්නේ නැහැ දැන් හුඟක්ම අමාරුයි කියලා කිව්වා. වෙද මහත්මයා කාරණේ තේරුම් ගත්තා මේ තැනත්ති මාව මේ රවට්ටන්නයි හදන්නේ කියලා මම හොඳ වැඩක් කරන්නම් කියලා. දැන් මේ කාලෙත් එහෙම දේවල් කියනෝනේ හොඳ වැඩක් කරනවා කියලා මම හොඳ වැඩක් කරන්නම් කියලා ගෙදර ගිහිල්ලා තමන්ගේ භාර්යාවටත් කියලා ඔන්න ඊළඟට වෙන බෙහෙතක් සූදානම් කළා. ඒක මේ ඇස්සන්ද වෙන බෙහෙතක්. ඒක ගෙනල්ලා ඊළඟට මේ මේ තැනැත්තිට මෙන්න මේකත් දාලා පාවිච්චි කරලා බලන්න කියලා එතෙන්දී මේ ගාන්න සැලැස්සුවා. ඒක ගාලා ඉවරනකොට හරියට අර පහන් දැල්ලක් නිවිලා යනවා වගේ අර තැනැත්ති ගෑස් එක අන්තරුණා. මේ විදිහට බුදු පියාණන් වහන්සේ අතීත කර්මය ප්‍රකාශ කළ මහණෙනි මාගේ පුත්‍ර චක්කුපාල අතීතයේ එකලේ පාප කර්මය මේ අද දක්වා ලුහු බැඳගෙන ඇවිල්ලා තිබෙනවා කියලා හරියට යමකු කරන ලද පාප කර්මය ඔහු පිටුපසේ ඉන්නේ හරියට ජලයේ බැඳි ගොනු පිටිපස ඒ පාදයේ අනුව රෝදේ කරකැවිලෙන්නා වගේ කියලා ඔන්න ඊළඟට තමයි බුදු පියාණන් වහන්සේ අපි අර මාතෘකා කළ ගාථා ධර්මයේ ප්‍රකාශ කළේ මනෝ කුබ්බංගමා ධම්මා මනෝ සෙත්තා මනෝමය මනසාචේ පදුට්ඨේන භාසතිවා කරෝතිවා තතෝනං දුක්ඛ මන්දේති චක්ඛංව බහතෝ පදං මනෝ කුබ්බංගමා ධම්මා මේ මනස කියලා කියන්නේ හිත හිත පෙරට වෙනවා හිතේ ඇති වෙන සියලුම චෛතසික සිතිවිලි ආදියට හිතේ යම් තාක් සිතිවිලි ඇති වෙනවා නම් වේදනාවල් සංඥාවල් චේතනා ආදිය සංස්කාර කියලා කියන අන්නේ හැම එකක්ම ඒ පහළ වෙන ධර්ම හිතේ පහළ වෙන ධර්ම හැම එකකටම සිතම පෙරටු වෙනවා ඒ වගේම මනෝසෙට්ඨා සිතම ඒවාට ප්‍රධානයි මනෝමය අයවස් සිතින්ම සකස් වෙලා නිර්මාණය වෙලායි තිබෙන්නේ අන්නේ කාරණේ ධර්මතාවය එහෙම නිසා මනසාචේ පදුත්තේන භාගති වා කරෝති වා යම් කිසි කෙනෙක් දූෂිත වූ සිතකින් පිළිටි වූ සිතකින් යමක් කියයි නම් කරයි නම් කියයි නම් හෝ කරයි නම් හෝ තතෝනම් දුක්ඛමන්නේ වේති චක්කං වහතෝ පදං ඒ බඳුයේ දූෂිත වූ සිතකින් යමෙක් යම් කිසි දෙයක් කිව්වොත් කරොත් ඒ නිසා ඒ පුද්ගලයා අනුව දුක ලුහු බඳිනවා හරියට අර දුක පසුපසින් මේනවා හරියට ගැලා දින ගොනුගේ පය අනුව රෝධය කරකැවිලා එනවා වගේ කියලා අන්නේ ධම්මපදයේ මුලටම යෙදෙන ඒ ගාථා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කොට වදාලා මේ ගාථාව ඉතාමත්ම කෙනෙකුගේ ජීවිතය ජීවන දර්ශනය සකස් කරගන්න උපකාර වෙන වටිනා ගාථාවක් ඒක නිසා තමයි අර කොතිකුත් ගාථා තිබුණත් ධම්මපදයේ මුලටම යෙදලා තිබෙන්නේ මේ ගාථාව ගැන තව දුරට අපි කල්පනා කරලා බලමු. දැන් මේ පිටක් පහළ වෙනවා කියන එක මේ මේ පින්නතුන්ටම මේක ප්‍රත්‍යක්ෂ දෙයක් යම් කිසි දෙයකට හිතක් පහළ වෙනවා. ඒ පහළ වෙන සිත ඒ සමහර විට හොඳ කුසල් අකුසල් සිතක් වෙන්න පුළුවන් කුසල් සිතක් වෙන්න පුළුවන්. දැන් මෙතන මේ අකුසල් පක්ෂය ගැනයි කියන්නේ. අකුසල් නම් ලෝභ සිතක් වෙන්න පුළුවන්, ද්වේෂ සිතක් වෙන්න පුළුවන්, මෝහ සිතක් වෙන්න පුළුවන්. ওই විදිහට ඒ සිතක් පහළ වෙනවා. අපි හිතමු යම් කිසි තමන්ගේ ගෙදරම තිබෙන දෙයක් හෝ තමත් එහෙම නැත්නම් යම් කිසි තැනක තියෙන දෙයක් ගැන ඒක දැක්ක හැටිය ලෝභයක් පහළ වෙනවා. ඒ සිතත් එක්කම ඊළඟට සිතේ ඇති වෙන ඒ පිළිබඳ වේදනාව යම් කිසි වින්දනයක්, ඒ පිළිබඳ හැඳිනීම වශයෙන් සංඥාවල්, ඒ ගැන ඒන් කළ යුතු දේවල් පිළිබඳ චේතනා, ඒවත් යම් කිසි ඒ ලෝභය අනුවමයි මේ හැම දෙයක්ම පහළ වෙන්නේ. අන්න ඒ විදිහට එතකොට ඒ ලෝභ සිතක් එහෙම නැත්නම් ද්වේෂ සිතක්, මෝහ සිතක් එහෙම පහළ වුණාම ඒක අනුව අර ධර්මයෙන් හටගන්න නිසා යම්කිසි කෙනෙක්ගේ දූෂිත සිතකින් යම්කිසි දෙයක් කිව්වොත් කළොත් එතකොට ඒ දූෂිත කිලිටි වුණු සිතකින් කරන දේවල් තමයි අපි අර මේ ආදිවස්තංග ශීලයේත් මෙතන සඳහන් වුණේ බොරු කීම්, කේලාම් කීම්, පරුස වචන කීම්, නිෂ්ඵල වචන දෙදීම් කියලා මෙන්න මේවා ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වෙන දේවල්. මේ විදිහේ ඒ ඒ අනුව වචන පාවිච්චි කළා නම් ඊළඟට එහෙම නැත්නම් කයින් කරන දේවල් හැටියට සතුන් මැරීම, හොරකම් කිරීම, කාමී වර්ධ වාහන කිරීම කියන දේවල්. ඒ වගේ ඊළඟට සමහර විට සිත පාලනය කරගත්තේ නැතුව සිතින්ම හිතන දේවලුත් තිබෙනවා. සිතින්ම ඇති කරගන්න අකුසල්. මනෝ කර්ම හැටියට. කාය කර්ම, වාක් කර්ම, මනෝ කර්ම. එතකොට ඒවා ඔය අභිජ්ජා ව්‍යාපාද මිච්ඡාදිට්ඨි කියලා කියන විෂම ලෝභය අනුව අනිත් අයගේ සැපත දැකලා අනේ මට මේක ලබා ගන්න නැත්නම් කියලා හිතනවා. එහෙම නැත්නම් යමෙක් පිළිබඳව ද්වේෂයක් ඇති කරගෙන තරහ සිටිවිලි පවත්වනවා. මෛත්‍රී සිටිවිලි වෙනුවට එහෙම නැත්නම් ඒ වගේම මිත්‍යා දෘෂ්ටි වැරදි දෘෂ්ටි ඇති කරගෙන වැරදි අවබෝධයක් අනුව නොයෙකුත් විදියේ සිටිවිලි සිතනවා. මේ විදිහට දස අකුසල කර්මයන්ම කෙනෙකුට ඇති කරගන්න පුළුවන් මේ දූෂිත වූ සිත නිසා. අන්න එහෙම ඒ ඇති කරගන්න දේවල් නිසා ඒ අකුසල කර්මවල විපාක ඊළඟට ඒ තැනත්තාට මේ දීර්ඝ සංසාරයේ ඒ සතර අපායේ නිරේ තිරිසන් අපායේ പ്രേත ලෝකයේ අසුරු ලෝකයේ ආදී තැන්වල එහෙම නැත්නම් මනුෂ්‍ය ලෝකයේම පවා ඒවා ඒ බරපතල විපාක කායික චෛතසික දුක් මේවා මිදින්න සිද්ධ වෙනවා හරියට අර ගැලක බැඳි ගොනෙක්. ඒ කරත්තය අදිනකොට බෙල්ල හිර වෙනවා. පස්ස ගහනකොට ඒ කකුලේ රෝදේ හැපෙනවා. අන්න වගේ මේ කර්මය කියන එක කෙනෙකුට තියෙන මහ බරපතල බරක්. මේ පහප කර්ම. අන්න ඒ කාරණේ එතකොට මේ ධර්මතාව තීරුම් ගත යුතුයි. මේක හැම එකටම සිතම ප්‍රධාන බවක්. ඊළඟට කර්මයක් විපාකයක් අතර මේ තියෙන ධර්මතාව. දැන් එතකොට මෙන්න මේ අනුව අපිට හිතා ගන්න පුළුවන් මේ කතා ප්‍රවෘත්තියනොත් මේ චක්කුපාල ස්වාමීන් වහන්සේ මේ කතා ප්‍රවෘත්තින් අපි මේකේ ගත යුතු ආදර්ශය ගැන හිතන්න ඕන. මේ විදිහේ කතාවක ගත යුතු ආදර්ශන කතා ප්‍රවෘත්තියට ආදර්ශයක් ගත යුතුව තිබෙනවා. ඒ වගේම ගාථාවත් අපට ආදර්ශවත් අපේ ජීවිතය ගෙන යාමට මේ කතා ප්‍රවෘත්ති ගැන හිතලා බලනකොට අපි අර කලින් සඳහන් කළ කර්ම චක්‍රයේ ධර්ම චක්‍රයේ ගැටුම එයින් පේනවා. චක්කුපාල ස්වාමීන් වහන්සේ ඒ වස්තුන් මාසය තුල දැඩිව උග්‍රව භාවනා කරන්න ගත්තු අදිෂ්ඨානය ඒක සාර්ථක වුණා රහත් වුණා නමුත් ඒකම හරියට අර තමා පිටිපස්ස එළුව බඳ ආපු පාප කර්මයක් ඒකම ක්‍රියාත්මක වුණා. ඒක නිසා තමයි අන්ධ වුනේ. මේ එයින් අපට පේනවා මේ කර්මයක් විපාකයක් අතර තියෙන භයානක සම්බන්ධතාවය. මේක අනිවාර්ය වශයෙන් එහෙම නැත්නම් මේක වළක්වන්න බැරි ආකාරයට කර්මයක් විපාකයක් එකට යන්නේ. වෙන එකක් තබා බුදු කෙනෙකුටවත්. දැන් මේ එක ධර්මතාවක් කර්මය කර්ම චක්‍රයේ කොයිතරම් බලගත්ුද කියතොත් රහත් තුනත් ඒවට විපාක විඳින්න සිද්ධ වෙනවා. නමුත් එක සැනසෙල්ලක් තිබෙන්නේ රහත් වුණාට පස්සේ නැවත උත්පත්තියක් නැහැ. ඒ කර්ම බීජ, ඒ වගේම කරන කර්ම වල ඒ නැවත උත්පත්තියක් ලබා දෙන ශක්තිය නැහැ. කර්ම වල බීජ ශක්තිය නැති කරනවා. රහත් වීම වෙනවා කියලා කියන්නේ ඒකයි. අන්න ඒක මෙලෝ වශයෙන් යම් යම් විපාක ඒත් විඳින්න සිද්ධ වෙන රහතන් වහන්සේලාට. ඒක නිසා තමයි රහත් වුණාට පස්සේ ඔය අඟුලිමාල ස්වාමීන් වහන්සේ පිළිබඳව උනත් සඳහන් වෙනවා. ඊළඟට මුගලන් මහ රහතන් වහන්සේ පිළිබඳව ඒ රහතන් වහන්සේලාටත් කර්ම විපාක විඳින්න සිද්ධ වෙනවා. කර්ම චක්‍රය කොයිතරම් බලගතුද කියලා අපිට හිතා ගන්න පුළුවන් ඒ අනුව. නමුත් ඒකම මෙන්න මේ වැදගත් දේ තමයි මේ මේ නිදීමේ මාර්ගයක් නැවත උත්පත්තියක් නැති කිරීම නිසා ඒ කියන්නේ සංසාරයේ එතන කෙලවර කිරීම නිසා කර්ම වලට විපාක දීමේ ශක්තිය නැති වෙනවා. ඔන්න ඕක තමයි නිවන කියලා කියන්නේ. මේින් අපිට හිතා ගන්න පුළුවන් එතකොට මේ අපේ ජීවන දර්ශනේ මේ බුද්ධෝත්පාද කාලයක පමණයි අපිට මේ පුළුවන් වෙන්නේ මේ වගේ ජීවන දර්ශනයක් අනුව මේ නිවන් මාර්ගයේ ගමන් කළා ඒ නිර්වාණ සාන්තිය ලබා ගන්නට මේ කර්ම චක්‍රයෙන් මිදෙන්න අන්න ඒක නිසා මේ විශේෂයෙන්ම මේ ගාථා ධර්මය ගැන කල්පනා කරලා බලන්න ඕන දැන් මේ යුගය ගැන හිතලා බලනකොට මේ ලෝකයේ හැමතැනම වගේ සාමාන්‍යයෙන් මිනිස්සයා භෞතික දෙයටයි මුල් තැන දෙන්නේ භෞතික දෘෂ්ටි කෝණයයි ලෝකයේ දැන් කැපී පෙනෙන්නේ මේ ඇහැට කනට පේන දේවල් මේවාට මුල් තැන දීම නිසා මේ හිත මේ හැම එකටම මුල් වෙන හිත ගැන අමතක කරලා තිබෙන බුදු පියාණන් වහන්සේ මේ කාරණේ මතු කරලා තිබෙන තියෙනවා මනෝ කුබ්බංගමා ධම්මා මනෝ තෙට්ඨා මනෝමයා කියන එක. මේ ඊ타මත්ම වටිනා වචන කීපය අපි නිතර සිහිපත් කළ යුතුව තිබෙනවා. එතකොට ලෝකයේ බාහිර දේවල් ප්‍රතිකුත් තිබුණත් දැන් මේ පින්නතුන් දන්නවා ලෝකේ යම් තාක් නරක දේවල් සිද්ධ වෙනවා නම් ඒ හැම එකටම සිතමව සිත මුල් වුණු බව. සිතකින් කියනවා මේක මේ මේ දේ කරන්න කියලා. ඊළඟට ඒ වගේම හොඳ දේවල් වලත් ඒක හිත මුල් වෙනවා. මෙන්න මේක නිසා අපිට මේ මේ ගාථාවෙන් මේ කථාන්තරයෙන් අපට ගත හැකි වටිනාම ආදර්ශය තමයි අපේ මේ හිත ගැන සෙවිල්ලෙන් සිටීම. මේ සිත රැකගත්තේ නැත්නම්, සිත ආරක්ෂා කරගත්තේ නැත්නම්, ඒ අනුව ඒ දූෂිත වූ සිතකින් අකුසල් කර්ම කරලා, එහෙම නැත්නම් නරක වචන පාවිච්චි කිරීමෙන්, නරක දේවල් කිරීමෙන්, පාප කර්ම කිරීමෙන් සමහර විට එක ක්ෂණයකදී, එක මොහොතකදී කරන පාප කර්මයක විපාක ගෙවන්න සිද්ධ වෙන්නේ නිරයේ කල්ප ගණන්. අන්න ඒ තරම් එතකොට කල්ප ගණනක් දුක් විඳින පාප කර්මයක් ඊටාම එක ක්ෂණයකින් සිද්ධ වෙනවා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා මෙන්න මේ හැම එකටම එතකොට සිත ප්‍රධානයි. චිත්තේන නියති ලෝකෝ චිත්තේන පරිකස්සති චිත්තස් ඒක ධම්මස්ස සබ්බේව වසමන්ව වූ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. මුළු ලෝකය ලෝකය කියලා කියන්නේ ලෝකයා කියන එකයි. ලෝකයා ඒ තැනට පමුණුවන්නේ සිතෙන්මයි. චිත්තේන නියති ලෝකෝ සිතම එක් කරගෙන යන්නේ. එන්න දිවි ලෝකේ යන්න, එන්න අපායේ යන්න, එන්න නිරේත යන්න, එන්න තිරිසන් ඕනියට යන්න කියලා ওই විදිහට මේ හිතම කියනවා. ඒක අපි දන්නේ නැහැ. නමුත් අර කරන අකුසල් කුසල් වල තුල තිබෙන්නේ ඕකයි. එතකොට ඒ සිතමයි අරගෙන යන්නේ, එකගෙන යන්නේ. ඊළඟට චිත්තේන පරිකස්සති. සිතම ඒ මේ අතට වදිනවා. හැම තිස්සෙම දැන් නගරයට යනකොට හිත අනුව ඒ දේවල් හොයාගෙන යනවා ඒ පුද්ගලයන්. එතකොට සිතමයි මේ හැම එකටම ප්‍රධාන. චිත්තේන පරිකස්සති. සිත කියලා කියන මේකම දෙයට මුළු ලෝකයම යටත් වෙනවා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. බුදුරජාණන් වහන්සේ පමණයි ඒ තරම් මේ અભීතන ආදයක් ප්‍රකාශ කළා තිබෙන මේ සිත පිළිබඳව සාමාන්‍ය ලෝකයා මුලා වෙන්නේ මේ හැට කනට පේන දේවල් වලට. මේවාට ප්‍රධාන තැන දීලා ඒ නිසාම අති දීර්ඝ කාලයක් භයානක පාප කර්ම කරමින් ඒවායේ විපාක පක්ෂය විඳිනවා. එතකොට මෙන්න මේ වගේ මේ බුදු පියාණන් වහන්සේ වගේම ප්‍රකාශ කළා තිබෙනවා චිත්ත සංකිලේසා භික්කවේ සංකිලිස්සන්ති චිත්ත බෝධානා විසුද්ධන්ති කියලා. මහණෙනි මේ සත්වයින් සිත කිලිටි වීමෙන්ම කිලිටි වෙනවා. සිත පිරිසිදු වීමෙන්ම පිරිසිදු වෙනවා කියලා. දැන් කොයිතරම් හොඳට සුවඳ පැන්නාලා හොඳට සම් පවුඩර් දාලා පිරිසිදුව හිටියත් ඒ තැනැත්තාගේ හෝ තැනැත්තියගේ සිත කිලිටිනම් ලෝභයෙන්, රාගයෙන්, ద్వේෂයෙන්, මෝහයෙන් කිලිටිනම් ඒ අවස්ථාවේ අර ඔක්කොම තාර පිරිසිදුකම එතනින්ම ගියා. අන්න ඒ විදිහේ தත්ත්වයක් තිබෙන්නේ සිත කිලිටි වීමෙනුයි හැම කෙනෙක්ම කිලිටි වෙන්නේ කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා. එතකොට මෙන්න මේ සිතට සිත රැක ගැනීමේ අවශ්‍යතාව එයින් අපට පේනවා. සිත ඊටාම ශීඝ්‍රයෙන් ක්‍රියා කරන්නේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන ලෝකයේ කිසිම දෙයක් මේ සිත තරම් වේගයෙන් කරකැවෙන්නේ නැtei කියලා. ලහු පරිවර්තන් කියලා කියනවා. ලෝකයේ කිසිම දෙයක් පේන්නේ මේ තරම් සිත තරම් වේගයෙන් ක්‍රියා කරන. අන්න එතකොට මේ සිතේ ක්‍රියාකාරීත්වය ඊටාම ශීඝ්‍රයි. එහෙම ශීඝ්‍රව ක්‍රියා කරන සිත පාලනය කර ගැනීමට නම් යම් කිසි වැඩ පිළිවෙලක් අවශ්‍ය වෙනවා. අන්න ඒකට තමයි භාවනාව කියලා කියන්නේ. භාවනාව කියලා කියන්නේ වැඩිම සිතේ වැඩිම. දැන් කයේ වැඩිම ගැන කොතිකුත් ලෝකයා උනන්දු වෙනවා. පිටට පේන දෙයක් නිසා ඒක. නමුත් සිතේ වැඩිම මෙන්න ඔපෙනෙන සිත. මේක වැඩිම ගැනයි බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන භාවනාව හැටියට මේක හරියට පාලනය කරගත්තේ නැත්නම් කොයිතරම් භයානක තත්ත්ව සංසාරයේ භයානක පාප කර්ම වලට අහු වෙලා විපාක විඳින්න වෙනවද කියලා නෑ. අන්න ඒක නිසා සමහර විට මේ පාප කර්ම වලින් බේරෙන්න සමහර කෙනෙක් ඉහළ හතට නගිනවා. සමහර විට මූද මැදට යනවා. නැත්නම් පර්වත මැදට යනවා ඒ හිකින්වත් බේරෙන්න බැරි බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළා තිබෙනවා නාන්තලික්කේන සමුද්ද මජ්ජේන පබ්බතාණං විවරං පවිස්ස නවිජ්ජති සෝ జగතිප්පදේසෝ යක්ඛට්ඨිතෝ මුච්චේය පාපකම්මා කියලා ඒ ධම්මපදයේම ගාථාවක සඳහන් වෙනවා මේ අහකට ගිහිල්ලාවත් මූද මැදට ගිහිල්ලාවත් පර්වත අතර හැංගිලා ඉඳලවත් ලෝකයේ කිසිම තැනක් නැත පාප කර්මයන්ගෙන් බේරෙන්න කියලා. අන්න ඒ තරම් භයානක නම් මේ පාප කර්මවල විපාක. එතකොට මේ සිත රැක ගැනීම මේක සඳහා විශේෂ උත්සාහයක් යෙදිය යුතුව තිබෙනවා. මේ සිත රැක ගැනීමේ ප්‍රයත්න ගැන කල්පනා කරලා බලනකොට පළමුවෙන්ම ඒ තේරුම් ගන්න ඕන දෙයක් තමයි මේ කුසල් අකුසල් කියන නැත්නම් අකුසල් කුසල් කියලා කියන ඒ කොටස් දෙක. දැන් මෙතන මේ අකුසල් පක්ෂය ගැනයි මෙතන කතාව. සාමාන්‍ය ලෝකයා වැඩි හරිය සිටින්නේ මේ අකුසල් පක්ෂයමයි. මොනවද මේ අකුසල් වලට මුල් කියන එකත් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන ලෝභ දෝෂ මොහ අපි දැන් සඳහන් කළ ආකාරයට ඊළාට කුසල් මුල් හැටියට දක්වලා තිබෙන්නේ මේ මුල් මේ අකුසල් මුල් ඉවත් කිරීම සඳහා යම් කිසි ප්‍රයත්නයක් යොදනවා ඒක අලෝභ ඊළඟට ලෝභය නැති කරන්න දරන උත්සාහය තුලින් ඒ සිතක් ඇති කරගන්නවා නම් ඒ අලෝභ ඊළඟට ද්වේෂයට ප්‍රතිවිරුද්ධ අදෝස මෝහයට ප්‍රතිවිරුද්ධ සිත අමෝහ අන්නේ විදිහට කල්පනා කරලා බලනකොට මේ කුසල් මුල් අකුසල් මුල් තෝරා බේරා ගැනීම තේරුම් ගැනීම ඉතාම අවශ්‍යයි කෙනෙකුට හැමතිස්සෙම සිතක් පහළ වෙනකොට ඒ ගැන වහාම මේ මොකක්ද කියලා සොයලා බලන්න ඕන මේ සිත පිළිබඳව සෙවිල්ල බාර ගන්න කෙනෙකුත් ඉන්නවා. මේ සිතේම ඉන්නවා ඒ එතනත්තා. බුදු පියාණන් වහන්සේගේ හඳුන්ලා දීලා තිබෙනවා සතිය කියලා. සති කියලා කියන්නේ සිහිය. සති ආරක්ෂාරති කියලා බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සිත තමයි ආරක්ෂකයා. ආරක්ෂක භටයා. ඒ වගේම සාරති කියලා කියන්නේ රථාචාර්යයා. රථයක් පදවනකොට යදුර තමයි එතන ඒ රථය පාලනය කරන්නේ ආරක්ෂා කරගන්නේ. සතිය කියන වචනේට දීපු වැදගත්කම ඉන්න පේනවා. සති ආරක්ෂාරති ආරක්ෂක බටය. එතකොට මේ සතිය සිහිය මේ ආරක්ෂක බටය පිළිබඳව මෙහෙයුමකුත් තිබෙනවා. මෙහෙයුම කියලා කියන්නේ මෙතන මෙහෙයවීම මානසිකාර්යය මෙනෙහි කිරීම. එතකොට සිහියෙන් මෙනෙහි කිරීමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ. මේ සිහිය එක්කම යෙදෙනවා තවත් කාරණයක්. ඒකට කියනවා සම්පජඤ්ඤ කියලා. නුවණ මනා නුවණ සතියත් සම්පජඤ්ඤයත් එකටයි යන්නේ. සති සම්පජඤ්ඤ කියන වචන දෙක බොහෝ විට එකටයි යොදලා තිබෙනවා. ඒකට හේතුව සිහියෙන් යම් යම් දේවල් මතු කළ දෙනවා. සිහියෙන් කාරණිය මතු කරලා දෙනවා. සම්පජඤ්ඤයෙන් මනානුවණින් මේ කාරණිය තේරුම් ගන්නවා. ඒ පිළිබඳ හරි අවබෝධයක් ලබා ගන්නවා. දැන් අපි හිතමු සිතක් ඇති වුණා කියලා යම් කිසි දෙයක් පිළිබඳව වහා ඒ දිහා හැරිලා බලලා මෙනෙහි කිරීම යොමු කරලා බලනවා මේ මොකද්ද මේ සිත? මේක ලෝභ සිතක්ද? ද්වේෂ සිතක්ද? මෝහ සිතක්ද? කියලා ඒ විදිහට ඒ ගැන සිවිල්ලෙන් සිටිනවා. අන්න ඒ විදිහට ඒ සිහිය පාවිච්චි කිරීම සිහිය අනුව අර මානසිකාරය කියන ඒ මෙහෙයුමෙන් සිහිය පාවිච්චි කරලා ඒ සිත වහා හඳුන ගන්න ඕන. එතකොට අකුසල් සිතක් නම් ඒක ලැත්තෙන් ලොප් කරන්න ඕන. ලැත්තෙන් ලොප් කරේ නැතුව ඒ හිතට ඉඩ දුන්නොත් එතකොට ඒ අනුව නරක වචන පිට වෙලා පාප කර්ම වලට බැඳෙනවා. එහෙම නැත්නම් වැරදි ක්‍රියා කරලා ඒ අනුව කය ක්‍රියා කරලා පාප කර්ම වලට බැඳෙනවා. අන්න ඒක නිසා ඒ මෙනෙහි කිරීම පිළිබඳව අප්‍රමාදී වියුතු බව බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙනවා. සති සම්පජඤ්ඤය ඒ පිළිබඳ ලොකු සැලැස්ම තමයි බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨානයේ හැටියට දක්වලා තිබෙන්නේ මේ කය පිළිබඳව වේදනාව පිළිබඳව සිත පිළිබඳව සිතේ ඇති වෙන ඒ සිටිවිලි පිළිබඳව මේව ගැන ඒවායි සිය පීඨුවලා ඒවා ගැන කල්පනාකාරීව ජීවත් වීමම තමයි මේ සතිපට්ඨානය කියලා කියන්නේ ඒක තුලින් තමයි ඊළඟට විදර්ශනා වශයෙන් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණය පවා මතු කර ගන්න පුළුවන් වන්නේ මේ සිහියත් එක්ක යොදන මනා නුවණින් ඒ දෙයක යථා තත්ත්වය පෙන්눔 කරලා දෙනවා සිහිය යොදනවා ඒකම සම්පජඤ්ඤයෙන් එහි தත්ත්වය තේරුම් ගන්නවා. සති සම්පජඤ්ඤය කියලා කියන්නේ ඒකයි. එතකොට මෙන්න මේ සති සම්පජඤ්ඤය මගින් මේ බුද්ධෝත්පාද කාලයක කෙනෙකුට පුළුවන් වෙනවා අර කර්ම චක්‍රය අවසාන වශයෙන් බිඳින්න. කර්ම චක්‍රය බිඳිනවා කියලා කියන්නේ අර කලින් කිව්ව ආකාරයට කර්මයන්ගේ ඇති විපාක දෙන ශක්තිය අනාගතයේ භවමවල කර්මයේ තිබෙනවා නොයිකුත් භවමවල විපාක දෙන ශක්තියක් අන්නේ විපාක ශක්තිය එක වියලවනවා. ඒක වියලවන්නේ ප්‍රඥාවෙන්. දැන් මේ පින්න තුනහලා තිබෙනවා අවිජ්ජාපච්චය සංඛාරා කියලා කියන මේ අවිද්‍යාව නිසා තමයි මේ සංස්කාරයන් රැස් වෙන්නේ. මේ නොදැනීම නිසා. ඒකට නොදැනීම නිසා නම් සංස්කාරයන් මේ කර්ම මේවා රැස් වෙන්නේ දැනීම එකතු වුනහම ප්‍රඥාව ඇති වුනහම ඒ ඒ වායේ කර්ම ශක්තිය හීන වෙනවා. ඒක නිසා තමයි මේ බුදු පියාණන් වහන්සේ දක්වන නිර්වාණ මාර්ගය තුලින් කෙනෙකුට පුළුවන් වන්නේ මේ අවසානයේදී කර්ම බීජය වියලවලා ඒ ඒ වගේම සංසාර විමුක්තිය ලබා ගන්න මේ අති දීර්ඝ කාලයක් මේ දුක් විඳින්මින් නැවත නැවත උපදින්නේ මොකටද මේ කර්ම ගෙවන්නයි මේ කර්මයේ බරපතලකම ඒකෙන් පේනවා මේ කර්ම වලින්මයි මවල දෙන්නේ මේ ශරීර කූඩු මේ මමයේ මාගේ කියලා කිව්වට මොකද මේ කර්මයේම විපාක නිසා තමයි කම්ම දායාදා කම්ම බන්දු ආදී වශයෙන් බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන්නේ මේ හැම එකටම සිතම ප්‍රධානයි සිත රැක ගැනීම මෙන්න මේ සිත රැක ගැනීම කියන කෘත්‍යය තමයි බුදු පියාණන් වහන්සේ භාවනා වශයෙන් දක්වලා තිබෙන්නේ. මේකේ මේ පිළිබඳව යඳුරුම අදහස හැටියට ගන්න තිබෙන්නේ බුදු පියාණන් වහන්සේ දක්වපු මේ නිර්වාණ මාර්ගය විදර්ශනා භාවනා කියන රජමාවතයි මේක. විදර්ශනා භාවනා අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මේ ලෝකේ යථා ස්වභාවය ජීවිතේ යථා ස්වභාවය වටහා ගැනීමයි අවසාන ඉලක්කය. මේ සිහිය උපකාර වෙන්නේ මනානුවන උපකාර වෙන්නේ ඒකටයි. මේ මෙනෙහි කිරීම තුලින් හැම දෙයකම යථා තත්ත්වය කෙනෙකුට අවබෝධ කරගන්න පුළුවන් බුදු කෙනෙක් පෙන්වලා දෙනවා නෙවෙයි ඒක තම තමන්ටම පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤුහි කියලා කියන ආකාරයට නුවණැත්තන් විසින් තම තමන්ටම මේ ධර්මතාව ධර්මය අවබෝධ කරගන්න පුළුවන් බව බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා මෙන්න මේකට උපකාර වන ඒ මාර්ගය තමයි ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය එතනත් ඔය සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියලා කියන්නේ ඒතර මේ සැලැස්මක් අනුව මේ ජීවිතය හරි මඟට ගැනීමක්, වැරදි මාර්ගෙන් හරි මඟට ගැනීමක්, සම්මාදිට්ඨිය කියලා කියන මේ හරි දැක්ම, මේ හරි දැක්ම තුල තිබෙනවා හොඳ නරක වටහා ගැනීම, කුසල ලකුසල වටහා ගැනීම කියන අදහසත් චතුරාර්ය සත්‍ය දුක දුකෙහි හේතුව දුක නැති කිරීම කියලා කියන නිවන ඊට මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන චතුරාර්ය සත්‍ය පිළිබඳ වැටහීමක් මේ සම්මාදිට්ඨිය තුල තිබෙනවා. මේ සම්මාදිට්ඨියෙන් ඇති කරගන්න ජීවන දැක්ම ඊටාත්ම වැදගත් වෙනවා කෙනෙකුගේ ජීවිතයට. මොකද මේ සිත ඊටාත් ශීඝ්‍රයෙන් කටයුතු කරන්නේ. සිතේ සිතේ පැවැත්ම ඊටාම ශීඝ්‍රයි. ඒක පිළිබඳව පාලනයක් කරගන්න බැරි වුණොත් හරියට අර රථයක යතුරු පුවරුව පිළිබඳව හරි අවබෝධයක් නැතුව සුක්කාන මතට ගත්තා වගේ මේක කොතනින් කෙලවර වෙනවද කියලා දන්නේ අන්න ඒක නිසා හරි දැක්ම ඉතාම අවශ්‍යයි කෙනෙකුට ඒ තම තමන්ගේ මට්ටමින් ඒ ලොකු ගැඹුරු ධර්ම පිළිබඳ අවබෝධයක් නැතත් මේ හොඳ නරක පිළිබඳ වැටහීමක්, කළු සුදු පිළිබඳ අවබෝධයක් ඇති කරගන්නවා වගේ බුදු පියාණන් වහන්සේ දක්වලා තිබෙන කන්න සුක්ක පප්පටි භාගම් කියලා බුදු පියාණන් වහන්සේගේ ධර්මය ගැන සඳහන් වෙනවා. කළු සුදු පෙන්눔 කළ දෙන ලෝකයාට. අවම වශයෙන් කෙනෙකුට දැනගන්න ඕනේ මෙන්න මේකයි කළු පාට මොකද්ද සුදු පාට මොකද්ද කියලා. ඒ වගේ බුදු පියාණන් වහන්සේ අකුසල් මොනවද කුසල් මොනවද කියලා පෙන්වුම් කරලා දීලා තිබෙනවා. ලෝභ දෝෂ මෝහ අකුසල්, අලෝභ දෝෂ මෝහ කුසල්. මේ ටිකවත් කෙනෙක් තේරුම් ගන්නව නම් ඒ අනුව පුළුවන් ජීවන දර්ශනය බොහෝ දුරට හැඩගස්වා ගන්න. මීටත් වඩා ගැඹුරක් වෙනවා මේ සංසාර ස්වභාවය ජීවිත ස්වභාවය හරියාකාර පෙන්눔 කරන චතුරාර්ය සත්‍ය පිළිබඳ යම්කිසි ප්‍රමාණයකින් අවබෝධයක් ඇති කර ගැනීම මේ මුළු මහත් සංසාරික පැවැත්මම දුකක්. මේ දැන් මේකෙන් කාරණේම පේනවා. චක්කුපාල ස්වාමීන් වහන්සේට රහත් වෙලා තරතරම් විපාක දෙන්න සිද්ධ වුණා. තවත් ඒ වගේ මේ රහතන් වහන්සේලාට බුදු පියාණන් වහන්සේට පවා කර්ම විපාක විඳින්න සිද්ධ වුණු බව. මේ තරම් භයානකයි කර්මය, කර්මයේ විපාක පක්ෂය. අන්න ඒ කාරණේ තේරුම්ගෙන එතකොට මේ සසරේ විපදිනින් මිදීමමයි මේ තරම් අවදානම් තැනක මොකටද මේ ඉන්නේ කියන එකයි බුදු පියාණන් වහන්සේ හැමතිස්සෙම මතක් කරලා දෙන්නේ අප්‍රමාදීව කටයුතු කළා මේ සසරින් මිදෙන්න කියන එක. ඇත්ත වශයෙන් නිවන කියලා කියන්නේ මේ දුක කෙලවර කිරීමයි සසරින් මිදීමයි. මේ පිළිබඳ ලොකු සංවේගයක් කෙනෙකු තුළ ඇති විය යුතුයි. හොඳ ජීවන දර්ශනයක් ඇති කර ගැනීමට. ඒකට දුක පිළිබඳ ගැඹුරු වැටහීමක් යම් යම් ප්‍රමාණයකට වැටහීමක් ඇති කර ගන්න ඕන. ඊළඟට මේ දුකට යටින් තිබෙන තෘෂ්ණාවයි තණ්හාව නිසායි මේ ලෝකයා මේ මේ විදිහට ක්‍රියා කරන්නේ වචන යොදන්නේ මේ හිතන්නේ අන්න ඒක ඒ කාරණේ තේරුම් ගන්න ඕන මේ තෘෂ්ණාව කියන එක මේ කෙලවරක් නැතුව මේ මේ පිපාසයක් වගේ දෙයක් මේ පිපාසය සම්පූර්ණයෙන් සංසිඳවා ගැනීම තමයි මේ සංසිඳවා ගැනීම කියලා කියන්නේ දැන් සාමාන්‍යයෙන් පිපාසය සංසිඳවා ගැනීම වතුර බීමෙන් කෙලවර වෙනවා කියලා හිතන්නේ නමුත් තෘෂ්ණාව පිපාසය සංසිඳවා ගන්න මේ කොයිතරම් දේවල් මේවට දැම්මත් මේ ලෝභයට, ද්වේෂයට, මෝහයට දාන දේවල් විතරයි වෙනස් වෙලා තිබෙන්නේ මේ බුද්ධ කාලයේත් මේ කාලයේත්. ඒ මීට අවුරුදු 2000 ගණනකට කලින් ඒ තිබුණෙත් ලෝභය, දෝෂය, මෝහය කියන ඒවාමයි මේ කාලේ තියෙන්නෙත් ඒවාමයි. සමහර කෙනෙක් කියන්න පුළුවන් මේ ධර්මයේ කියන එක යල්පැනපු දෙයක් කියලා. බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙනවා සතංච ධම්මෝ න ජරං උපේති මේ සත්පුරුෂයන්ගේ ධර්මය බුද්ධ ආදී සත්පුරුෂයන්ගේ ධර්මය කිසි කාලයක යල්පැනිකු තත්වයටපත් වෙන්නේ නැහැ කියලා. මේ වෙනස තිබෙන්නේ ලෝභයට දාන දර ඒවා වෙනස් වෙලා තිබෙනවා. ඒ අතීතයේ ලෝභය සඳහා දැමු දර වෙනුවට මේ කාලේ වෙන දර දාන්නේ. ඒ වගේම ද්වේෂයට අතීතයේ උපකාර කරගත්තු අවියායුධ වෙනුවට මේ කාලේ වෙන අවියායුධය දාන්නේ. මෝහයටත් ඒ වගේ. අන්න ඒක නිසා ගිනි තුනමයි ලෝකයේ හැමදාම මේ තිබෙන්නේ. ඒ විදිහට ඒ තෘෂ්ණා පිපාසය ගැන කල්පනා කරලා මේ තෘෂ්ණාව සංසිඳ වීම කියලා කියන නිවන. මේ තණ්හාවෙන් මිදීම ඇත්ත වශයෙන්ම. ඊළඟට ඒකම තමයි ඒ සැනසීම ඊළඟට ඒ සඳහා උපකාර වන ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳවත් යම් කිසි වැටහීමක් ඇති කර ගන්න ඕන. ඒ විදිහට සම්මාදිට්ඨිය හරි දැකුම් ඇති කරගත්තා නම් ඒ තැනත්තා තුළ හරි සිතුම් පැතුම් ඇති වෙනවා. හරි සිතුම් පැතුම් ඇති කරගත්තා නම් ඒ තැනත්තාගෙන් හරි කියුම් හරි වචන පිට වෙනවා. හරි කියුම් පාවිච්චි කරන තැනත්තා ඊනට හරි කෙරුම් ගැන හරි කර්මාන්ත සම්මා කම්මන්ත කියලා කියන ඒ හරි ක්‍රියාමාර්ගයන්ට යොමු වෙනවා. ඒ ක්‍රියාමාර්ග සම්පූර්ණ කර ගැනීම තුලින් ඒ තැනත්තා හරි දිවි පැවතුම් හරි ජීවිකාවක් ඇතිකි පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඒ විදිහට ඒ හොඳ හරි දිවි පැවතුම් යෙදෙන පුද්ගලයා තුල චිතේ තිබෙනවා හරි වෙරදරුම් කියලා කියන ලොකු ව්‍යායාමයක් වීරයක් නිතරම වීරයවන්තයි එතනත්තා. ඒ වීරිය තුලින් සම්මා සති කියලා කියන හරි සිහි කෙරුම් නියම ආකාරයටම හරි සිහිය ඒතනත්තා තුල ඇති වෙනවා. ඒ සිහිය බොහෝ කාලයක් පිහිටුවා ගැනීමේ ශක්තිය තුලින් සම්මා සමාධිය කියලා කියන හරි හිත් එකඟ කරුමක් ඒතනත්තා ඇති කරගන්නවා. ඒ තුලින් තමයි මේ නිර්වාණ ධර්මයේ ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන් වන්නේ එකඟ වූ සිතකටයි ලෝකයේ ඇති අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ඒ ත්‍රිලක්ෂණය අවබෝධ කරගන්න පුළුවන් වන්නේ මේක අපි මේකට කියනවා ධර්මයේ ධම්මැස පහළ කර ගැනීම කියලා ධම්මචක්කු කියලා කියනවා දැන් මේ චක්කුපාල ස්වාමීන් වහන්සේ අර ඇස් පරිත්‍යාග කළේ සුළුපටු දෙයකට නෙවෙයි මේ ඇස් පරිත්‍යාග කළා අන්ධ වුණා අන්ධ වෙනවත් එක්කම ඇති වුණේ ධම්මැසයි මේ ධම්මැස සඳහායි මේ පරිත්‍යාගය කළේ ඇත්ත වශයෙන්ම ලෝකයේ තිබෙන මසස නෙවෙයි වැදගත් වන්නේ. ප්‍රඥා චක්ෂුෂය ධම්මැස ධම්මචක්කු පඤ්ඤා චක්කු කියලා කියන ඒ ප්‍රඥායස නිවන අවබෝධයයි. ඒ ප්‍රඥායස වෙන එකක් තබා සෝවාන් පුද්ගලයාට පවා ඒ නිවන ප්‍රථම මාර්ග ඥානයේ නිවන් දුටු පුද්ගලයාට පවා විශාල සහනයක්පත් වෙනවා. ඒක නිසා තමයි බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙන්නේ ඒ සෝවාන් පුද්ගලයා සසර දුක් වලින් ගෙවාපු කොටස හරියට අර දැන් නියපිටට පස් ටිකක් අරගෙන ප්‍රකාශ කරනවා. තව ඒ තැනත්තාට ඉතුරු වෙලා තිබෙන දුක් ටික මෙන්න මේ නියපිට තිබෙන පස් ටික වගේ. ඒවා නිම කළ දුක් හරියට මහ පොළොවේ තිබෙන පස් වගේ කියලා. ඒ වගේ සෝවාන් පුද්ගලයා සතර අපායෙන් මිදුණා. සෝවාන් වීම නිසා ඒ ඇති වුණු සිතේ ඇති වුණු වෙනස නිසා නැවත අපායට යන්නේ අපායගාමී කර්මවල ශක්තිය බිඳුණා. එයින් මේ පළමුවෙනි මාර්ග ඥාණයෙන් කොයිතරම් සාහනයක් ලැබෙනවද කියලා හිතලා බැලිය යුතුව තිබෙනවා. ඊළඟට රහත් වුණාම ලොකුම සාහනය ලැබෙන්නේ ඒ සෝවාන් පුද්ගලයාත් හත්වරයක් උපදිනවා. රහතන් වහන්සේ නැවත මේ භවයේ උපදින්නේ නැහැ. සංසාරයේ කෙලවරයි. අන්න ඒක තමයි උතුම්ම විමුක්තිය කියලා කියන්නේ. මේ භයානක කර්ම චක්‍රයෙන් සදාටම විමුක්ත වෙන්නේ ඒ தත්වේනුයි. අන්නේ විදිහේ උතුම් தත්වයක් ලබා ගන්න නම් බුදු පියාණන් වහන්සේ නිතරම මේ අයන්න වගේ ප්‍රකාශ කළ දෙයක් තමයි අප්‍රමාදේ අප්‍රමාදපදේ බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මේ බුද්ධෝත්පාද කාලේ ඊටාම දුර්ලභයි. දිනපතා බුදු පියාණන් වහන්සේ සුගතෝ ආදී හැටියට සංඝයා වහන්සේලාට අවවාද කළ බව සඳහන් වෙනවා. දුර්ලභෝ බුද්ධෝත්පාදෝ ලෝකස්මි ලෝකේ බුද්ධෝත්පාද කාලේ ඊටාම දුර්ලභයි. සමහර කල්ප තිබෙනවා බුද්ධ ශූන්‍යයි බුදු කෙනෙක් නැති කාලය. ඒ කාලයේ හරියට කොයිතරම් අන්ධකාරයේද කියලා කෙනෙකුට හිතා ගන්න පුළුවන්. දැන් මේ මහා නගරයක හොඳට විදුලි බුබුලි බබලන ඒ මහා නගරයක් හිටි ගමන් ඒ අන්ධකාරයට වැටුනහම කොයිතරම් අවාසනාවන්ත හැඟීමක් කෙනෙකුට ඇති වෙනවද අන්න ඒ වගේ තමයි බුද්ධෝත්පාද කාලයත් අබුද්ධෝත්පාද කාලයත් අතර වෙනස කියලා හිතා ගන්න ඕන. එතකොට බුදු කෙනෙක් උපදීම ඉතාම දුර්ලභයි. ඒ වගේම දුර්ලභයි ඊට මනුෂ්‍යාත්ම භාවය. ඇත්ත වශයෙන්ම බුද්ධෝත්පාද කාලයක ලැබෙන මනුෂ්‍යාත්ම භාවයේ ඊටත් වඩා දුර්ලභයි කියලා කියන්න පුළුවන්. ඊළඟට ඒ මොකද ඒ ඒ බුද්ධෝත්පාද කාලය තුල වෙන තැනක උපන්න නම් ඒ අවස්ථාව නැති වෙනවා. ඊළාට මනුෂ්‍යාත්ම භාවය ලබාගෙනත් ඊළාට ධර්මය තේරුම් ගන්න පුළුවන් ඒ ඥාන ශක්තිය ඇතිව අංග විකලත්වයක් නැතිව ඒ ධර්මය අසන්න පුළුවන් එහි හැසිරෙන්න පුළුවන් ප්‍රදේශ උත්පත්ති ලැබීම ආදී කාරණා දක්වන ඒ ක්ෂණ සම්පත්තිය. ඒකත් ඒ වගේම දුර්ලභයි. ඊළඟට ඒ ක්ෂණ සම්පත්තියත් ලබාගෙන ඒ ධර්ම ජීවිතය හරියාකාර ගෙන යාමට උපකාර වන පැවිද්ද ලබා ගැනීම ඊටත් වඩා දුර්ලභයි. විනාටේ පැවිද්ද ලබා ගත්තත් නිවනට උපකාර වෙන ධර්ම ශ්‍රවණය කියන කාරණේ ඒක ඊටත් වඩා දුර්ලභයි කියලා හිතන්න පුළුවන්. ඊළඟට ඒ ධර්ම ශ්‍රවණය කරන්න ලැබුණත් ඒ ධර්මයේ හැසිරීමට උපකාර වනේ ඊට උපදෙස් දෙන කල්යාණ මිත්‍ර ආශ්‍රය කියලා කියන සත්පුරුෂ සම්පත්තිය ඊටත් වඩා දුර්ලභයි. ওই විදිහට හිතලා බලනකොට අර දුර්ලභ බුද්ධෝත්පාද කාලයේ මනුෂ්‍යාත්ම භාවයේ ක්ෂණ සම්පත්තිය පැවිද්ද ධර්ම ශ්‍රවණය ඊළඟට මේ කල්යාණ සත්පුරුෂ සංසේවෝ කියලා කියන කල්යාණ මිත්‍ර ආශ්‍රය මේවා හරියට උපමාවකින් කියනවා නම් හරියට අර යම්කිසි ඉලක්ක පුවරුවක තිබෙන ඒ වර්ණ කව වගේ මේ මැදින්ම තියෙන ඊටාම දුර්ලභ දේ තමයි හරියට මේ කර්මස්ථාන ආදිය දෙන්න පුළුවන් ඒ එහෙම නැත්නම් ධර්මානුකූලව හැසිරීමට භාවනා කිරීමට උපදේශ දීමට පුළුවන් කෙනෙක් සොයා ගැනීම අන්න ඒ විදිහට කල්පනා කරලා බලනකොට මේ බුද්ධෝත්පාද කාලයක අප්‍රමාදීව කටයුතු කළ වෙනවා මොකද දෙවියන් පවා කියන්නේ මනුෂ්‍ය ලෝකයේ තමයි නිවන් දකින්න හොඳම තැන කියලා දෙවියන් පවා සමහරට සුගතිය හැටියට හඳුන්වන්නේ මේ මිනිස් ලෝකයයි. මිනිස්සු ඒ කාරණේ දන්නේ නැහැ. සමහර විට මේ මිය පරලෝ ගිය අය ඒ Taman විඳින දුක් ගැහැට තේරුම් අරගෙන කර්මානුරූපව ඒව තේරුම් අරගෙන අනේ අපට මේ අවස්ථාව නැති වුණා ඒ දුර්ලභ මනුෂ්‍යාත්ම භාවයෙන් ලබාගෙන ඒ දුර්ලභ බුද්ධෝත්පාද කාලික මනුෂ්‍යාත්ම භාවය ලබාගෙන අපට මේ මේ සතර දුක් කෙලවර කරගන්න බැරි වුණා කියලා බුදු පියාණන් වහන්සේගේ වචනේ සත්‍යතාව සංසාරේ දුකයි කියලා ආදි වශයෙන් මේ හැඳීම් වැළපීම් වලින් ප්‍රකාශ කරනවා. අන්න ඒක නිසා අප්‍රමාදීව මේ ධර්ම මාර්ගයට යොමු වෙලා අර මේ මේ ගාථාවෙන් ප්‍රකාශ කළ මේ ජීවන දර්ශනය තමා තුළ තන්පත් කරගෙන සිත හැම දෙයකටම පෙරටුවන බව ප්‍රධාන වන බව සිතෙන්ම හැම දෙයක්ම සකස් වෙන බව ඒක නිසා මේ සිතෙන් අපි කරන දේවල් වලට කියන දේවල් වලට අපිට මේවට විපාක විඳින්න වෙනවා කල්ප ගණන් විපාක විඳින්න වෙනවා කියලා ඒ විදිහට සංවේගය ඇති කරගෙන මේ ධර්ම මාර්ගයේ යාමට නම් අර බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ආකාරයට ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඒ ගමනේ යෙදෙන්න උත්සාහ කරන්න ඕන අදිෂ්ඨාන කරගන්න ඕන ඒ වගේම සති සම්පජඤ්ඤ කියලා කියන සිහිනුවන අර මානසිකාර්ය මේ භාවනා මානසිකාර්ය මේවා උපයෝගී කරගෙන ඒ ධර්ම මාර්ගයේ ගමන් කළා ඒ ජාති ජරා ව්‍යාධි මරණ ආදී සියලු සංසාර දුකින් මිදෙන ඒ උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට අදිෂ්ඨාන කරගන්න ඕන. මේ පින්නතුන් මේ සුළු කාලය තුල බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ ඒ ඊටාම අගනා ධර්ම දේශනාවක් භාව ධර්මමය ගාථාවකුත් ඊට අදාළ මේ කථාන්තරයකුත් අසලා මේ අවස්ථාවේ ශ්‍රද්ධාව සංවේගය ඇති කරගත්තා අපි මේ බණ ඇසීමෙන් ඇති කරගන්න කුසල් සිත් කියලා කියන එක සුළුපටු දෙයක් නෙවෙයි මේ කුසල් සිත් කියලා කිව්වට මේවායින් ඇත්ත වශයෙන්ම නිවනට උපකාර වන දේවල් තමයි අප තුළ ඇති වෙන ශ්‍රද්ධාව, වීරිය, සතිය, සමාධිය, ප්‍රඥාව කෙනෙකුට නිවන් දැකීමට උපකාර වෙන ඉන්ද්‍රිය සහ බල ගැන බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කළ තිබෙන බෝධිපාක්ෂික ධර්මවල සද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියලා කෙනෙකුට ඉන්ද්‍රිය වශයෙන් පවතින්නේ ඒ නිවනට උපකාර වෙන බල වශයෙන් පවතින්නේ මේවයි. ඒකට යම් කිසි මේ සුළු වේලාවක හෝ දැන් මේ සුළු වේලාවේ හෝ මේ පින්නතුන් තුළ ශ්‍රද්ධාවක් ඇති වුණා නම් ඒ වගේම ශ්‍රද්ධාව අනුව ගිය චෛතසික වීරියක් සිතෙන් යම් කිසි මේ ධර්ම මාර්ගය අපි යන්න ඕන වෙන වෙනදා වගේ ඉඳලා බෑ මේ විදිහට මේ කටයුතු කරන්න ඕන කියලා වීරියක් ඇති කරගත්තා නම් ඒක ලොකු දෙයක් ඒ වගේම ඒ ධර්මයට හිත යොදන අතරේ යම්කිසි සතියක් සිහියක් ඇති කරගත්තා නම් ඒකත් වටිනා දෙයක්. ඊළඟට ඒ ධර්මය අසන අවස්ථාව තුල ඇති කරගත්තු ඒකටම හිත යොදලා එකඟ කර ගැනීම වශයෙන් ඇති කරගෙන සමාධිය ඒකත් ලොකු ලොකු කුසල් සිතක්. අන්න ඒ වගේම මේ ධර්මය පිළිබඳව ගැඹුරින් කල්පනා කළ යම්කිසි වැටහීමක් ඇති කරගත්තා නම් ප්‍රඥාව වශයෙන් ඒකත් ඒ නිවනට උපකාර වෙනවා. මෙන්න මේ විදිහට මේ අවස්ථාව තුළ කුසල් සිත් රාශියක් මේ පින්නතුන්ගේ චිත්ත සංතාණය තුළ මේ පැය තුළ ඇතිවෙන්ට ඇති ඒවා ගැන සැලකලා බලලා මේ වගේම මේ අපේ ජීවිතය කුසල් පක්ෂයට මෙහෙම කළා අකුසලයෙන් ඉවත් වෙලා ගත කරන්න උත්සාහවත් වෙන්න ඕනේ සඳහා උපකාර කරගත යුතු බුදු පියාණන් වහන්සේ හඳුන්වා දුන්න ඒ අවිආයුධ අපි පරිහරණයට ගන්න ඕන මේ බුදු පියාණන් වහන්සේ මේ කෙලෙස් සටනට මේ මෙහෙයුම සඳහා උපකාර කරගන්න පුළුවන් ආරක්ෂකයින් ඒ අවියායුධ හැම එකක්ම බුදු පියාණන් වහන්සේ පෙන්වුම් කළා තිබෙනවා මේකයි අපේ නියම සටන කියලා හිතා ගන්න ඕන අපි ලොකු වගකීමකින් මේ මේ සංසාරයේ මේ ගෙවන්නේ මොකද මේ අපිට වග කියන්න වෙන්නේ වෙන අයට පිළිබඳව නෙවෙයි අපි මේ తాවකාලිකව ඉන්න නෑයන්ට නෙවෙයි අපිට වග කියන්න වෙන්නේ අවසානයේ අපිට වග කියන්න වෙන්නේ මේ අප කරන කර්මය අනුව කර්මානුරූපව පහළ වෙන ඒ නොයිකුත් භව පිළිබඳවයි නැවත නැවතත් ඒ උත්පත්තියන් අපිට ලබා දෙනවා මේ කර්මය අන්න ඒවා පිළිබඳව වාගේ කියන්න වෙනවා. එතකොට අපි ඒ නරක ජීවිත ගෙවලා ඒ പ്രേත ආත්මවල ඉපදුනොත් යක්ෂ ආත්මවල ඉපදුනොත් එහෙම නැත්නම් ඒ නිල ආදී තැන්වල උපදිනොත් ඔන්න Tamanටමයි ඒකට දොස් කියන්ට වෙන්නේ. අනේ අපි මේ තිබුණු අවස්ථාව මේකෙන් ප්‍රයෝජනෙයි ගත්තේ නැහැ නේ කියලා. එයින් පේනවා මේ වගකීම කියන එක ඇත්ත වශයෙන් ප්‍රධාන වශයෙන් Tamanටමයි තිබෙන්නේ. අත්තාහි අත්නෝනාතෝ මේ තමාමයි Tamanට මේ ආරක්ෂකය හැටියට ඉන්න ඕනේ. තුම්හි කිත්තං ආතබ්බං ආතප්පං අක්ඛාතාරෝ තථාගතා කියලා බුදු පියාණන් වහන්සේ ප්‍රකාශ කරලා තිබෙනවා. අනික නිසා කළ යුත්තේ තමාම කරන්න ඕන තථාගතයන් වහන්සේලා ගුරුවරු පමණයි. මෙන්න මේ කාරණා තේරුම් අරගෙන එතකොට මෙතෙක් මේ වේලාමේ ඇතිකරගත් කුසල චිත්තසංතාන මේ සිතුල් සිත් සමූහය මේ සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ප්‍රතිවේදයෙන් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කර ගැනීමට උපනිෂ්ඨේ වේවා හේතු වාසනා වේවා කියලා ඒකට ප්‍රාර්ථනා කරගන්න ඕනේ ප්‍රාර්ථනා කරගෙන මේ වගේම මේ ශාසන ආරක්ෂක දෙවි දේවතාවුන් ඒ වගේම මේ ස්ථානෙට අධිග්‍රහිත යම් දේවතාදී යම් සත්ව කොටසක් ඇතොත් ඒ හැම දිනාමත් මේ අපි අප විසින් මෙතෙක් මේ වේලා කරන ලද මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය වශයෙන් මේ දැක්කරගත් කුසල් සමූහය අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී මේ අති භයානක සංසාර දුක්ඛයෙන් මිදලා ඒ ප්‍රති යම් බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරත්වා කියලා යන පින් දෙවියන් අනුමෝදන් කරන මේ වගේම තම තමන් සමින් නැසීමේ පරිලෝකීය ඥාතිනුත් ඒ වගේම අවීචයේ පටන් අක්කනිකා බඹලව දක්වා වූ යම් සාක්ෂාත් කෙනෙක් පින් කැමැතිව ඒ නිවන් කැමැතිව සිටිනවා නම් මේ හැම දිනෙකමත් මේ ධර්ම දේශනාවේ ධර්ම ශ්‍රවණයේ කුසල අනුමෝදන් වෙත්වා අනුමෝදන් වී ඒ පැතු යම් බෝධියකින් උතුම් අමා මහ නිවන් සාක්ෂාත් කරගනිත්වා කියලා මේ විදිහට ගාථා කියලා පින් දෙන්න එතාවතාචම් සබ්බේ දේවා ආකාශත්තා චිත්තං දේවා නාමං දුක්ඛපත්තාතින් දුක්ඛින දුක්ඛපත්තාතින් දුක්ඛපත්තාතින් දුක්ඛපත්තාතින් කිමිනා පුඤ්ඤ කම්මේ කම්මේ

භවතු සම්පමං වලං දක්ඛන්ති සම්පදේවතා සම්පතිච්ඡාකාරේන සදා දුක්ඛමානිතේ භවතු සම්පමං වලං දක්ඛන්ති සම්පදේවතා සම්පතිච්ඡාකාරේන සදා දුක්ඛමානිතේ භවතු සම්පමං වලං දක්ඛන්ති සම්පදේවතා සම්පතිච්ඡාකාරේන සදා දුක්ඛමානිතේ අභිවාදන සීලස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්ධන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සබ්බ සම්පatti නිරතේ අතෝ නිබාන සම්පatti නාතේ සම්පති පින්වතුනි ඔබ සවන් දුන් මෙම දේශනය පිරිසුදු ධර්ම දානයක් වශයෙන්ම අප ඉදිරිපත් කරන බැවින් ඒ කිසිවක් කිසිදු අයුරකින් මුදලට විකිණීම සපුරා තහනම් බව කරුණාවෙන් සලකන්න.